මේ දීවර කර්මාන්තයේ දෙන අය පිළිබඳව සාකච්ඡා පැවැත්වුවා. අපේ දීවර සංගම් සහ ඉන්දියාවේ දීවර සංගම් අතර තමිල්නාඩුවේ සාකච්ඡා පැවැත්වුවා මෝදි අගමැතිතුමාගේ ඉල්ලීම. අපේ දීවර සංගම් මේ සාකච්ඡාවෙන් ඉවත් වුණා. මොකද ඒ අය කියන්නේ මේ දීවර සංගම් සමග සාකච්ඡා කළ ප්‍රතිඵල නැහැ. ඒක පිළිබඳව මම සොයා බැලුවා. ඒ අය කතාවේ සත්‍යක් තියෙනවා. මොකද ඉන්දියාවේ දීවර සංගම් නෙමේ මේ ප්‍රශ්නයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉන්දියාවේ තමිල්නාඩුවේ ඉන්න දේශපාලන. අපි වගකීමෙන් කියනවා. මේ ඉන්දියාවේ අනවසර මේ බොටම් ට්‍රෝලින් කරන යාත්‍රාව වල අයිතිකාරයන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ තමිල්නාඩුවේ දේශපාලන. ඒ නිසා මේ අහිංසක දීවරයන් එක්ක මේ සාකච්ඡාව කළ ප්‍රතිඵලයක් එන්නේ නැති බව තමයි අපිට පේන්නේ.